ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක පූජ්‍යපාද වාරියපොළ විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහවතුනි ලෞතර බුද්ධ ඥාන අතර විශේෂ බුද්ධ ඥානයක් වන ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥානය පිළිබඳවයි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. උසාදු නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දත්ස නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වේනෙය සත්තානං සද්ධා දීනං පංචන්නං ඉන්ද්‍රියානං පරෝ පරියත්තං ඉන්ද්‍රිය පරෝ පරියත්තං ඉන්ද්‍රිය පරෝ පරියත්තස්ස ඥානං ඉන්ද්‍රිය පරෝපරියත් ඥානං සදහවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්ග දස බල ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර දුක්ගිනි නිවනවා කියන අරමුණින් දේශනා කොට වදාළ ලෞතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව හිත නැමැති කෙත ශ්‍රද්ධාදී කුසල දහම් වලින් පුරවගෙන ලෝකෝත්තර අග්‍රාමෘත අමා මහ නිවන් සුව සාදා ගන්නවා කියන අරමුණින් පින්වත් හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරන්ට ඕනේ. අද ධර්මානුශාසනාව සඳහා මාත්‍රුකා කලේ ලෞතර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සුවිශේෂී වූ සම්බුද්ධ ඥානයක් ලොව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම පමණක් සාධාරණ වුණු මේ සම්බුද්ධ ඥානය ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය හැටියට හඳුන්වනවා මේ ගාම්භීර ඥානය පිළිබඳවයි අනුශාසනාව සිද්ධ කරන්නේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වුණු සම්බුදු ඥාන හයක් තියෙනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආසයානුසය ඥානය යමක පාටිහාරිය ඥානය මහා කරුණා සමාපatti ඥානය සබ්බඤ්ඤුත ඥානය හා අනාවරණ ඥානය කියලා මෙන්න මේ ඥාන 6 ශක් අසාධාරණ බුද්ධ ඥාන හැටියට හඳුන්වනවා. ලෝකයේහි පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වෙන පසේ බුදුරජාණන් වහන්සේලාට අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට මහා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ නොවන ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වෙන නිසා මේ බුද්ධ ඥාන හඳුන්වනවා අසාධාරණ බුද්ධ ඥාන කියලා. ඒ සත් අසාධාරණ බුද්ධ ඥාන පිළිබඳව දේශනාව සූත්‍ර පිටකයේ පටිසම්භිධා මග්ග ප්‍රකරණයේ ඥාන කතා කියන ධර්ම කොටසට ඇතුළත් කරලා තියෙනවා. ඒ ඥාන දේශනාවන් අතර පළවෙනි අසාධාරණ බුද්ධ ඥානය තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය හැටියට හඳුන්වන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන්නේ කුමක්ද? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කුමක් සඳහාද යොදාගත්තේ කියන වගේ මේ ධර්මානුශාසනාව තුලින් පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ ප්‍රධානත්වයක් දරන, නායකත්වයක් ගන්න, අධිපති භාවය දක්වන ධර්මවලට. යම් දෙයක් විශේෂෙහි මූලිකත්වය නායකත්වයගෙන කටයුතු කරන ධර්ම හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. බුද්ධ දේශනාවේ මෙවැනි ඉන්ද්‍රිය ධර්ම 22ක් පිළිබඳව සඳහන් වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ඉත්ත්‍ේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතිේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, අනඤ්‍යතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය හා අඤ්ඤතාවි ඉන්ද්‍රිය කියලා. මෙන්න මේ දෙවිසි ඉන්ද්‍රිය ධර්ම අතරින් ලෞතර නිවන්සුව සාක්ෂාත් කරගන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ సంతානයේ සම වශයෙන් වැඩි යුතු නාම ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා හැටියට හඳුන්වනවා. යම් කෙනෙකුගේ సంతානයෙහි හටගෙන කුසල චිත්ත චෛතසික උපදවාගෙන ලෞතර ධම සාක්ෂාත් කරගන්ට බලාපොරොත්තු වෙන කෙනෙක් තුල මේ ධර්ම සම වශයෙන් වැඩි යුතු වෙනවා. ඒ බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා ඉන්ද්‍රිය සමත්ව පටිපාදනය කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම සමභාවයකට පත්වෙන්න ඕනේ. මේවාට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ නායකත්වයක් මූලිකත්වයක් ප්‍රධානත්වයක් අරගෙන කටයුතු කරන නිසා ශ්‍රද්ධාව මගින් කරන ප්‍රධාන කාරණාව තමයි ලෞතර බුදු ගුණ පිළිබඳව ශ්‍රී සදහම් ගුණ පිළිබඳව මහා සංඝ ගුණ පිළිබඳව ශික්ෂා ප්‍රතිපත්තීන් පිළිබඳව ආර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යම් කෙනෙක් තුල පැහැදවීමක් ඇති කරන එක. ඒ පැහැදවීමේ කෘත්‍ය වෙනත් චෛතසිකයකින් කරන්ට හැකියාවක් නැහැ. ඒ පැහැදවීමේ ක්‍රියාවෙහි නායකත්වය මූලිකත්වය ගන්න නිසා ශ්‍රද්ධාව හඳුන්වනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය හැටියට. අපේ සිතේ යම් යම් අවස්ථාවන් වලදී පසුබැසීම් ඇති වෙනවා. ලීනත්වයක් මෙලි බවක් ඇති වෙනවා. චිත්ත චෛතසික ධර්මවල මේ ඇතිවෙන මෙලි බව අලස බව දුරු කරන්ට උපකාරී වෙන ප්‍රධාන චෛතසික ධර්මයක් තියෙනවා. චිත්ත චෛතසිකයන්ට වැටි සිටින්ත නොදී ඒ චිත්ත චෛතසික නගා සිටුවීමෙහිලා ප්‍රධානත්වයක් මූලිකත්වයක් අරගෙන කටයුතු කරන නිසා වීරිය චෛතසිකය හඳුන්වනවා විරිය ඉන්ද්‍රිය කියලා. සතිය හැටියට හඳුන්වන්නේ සිහිය. නානා ආරම්මණයන්හි විසිර පවතින සිත යම් එක අරමුණක් තුල පවත්වා ගැනීම සඳහා උපකාරී වෙන්නේ සතිය. ඒ සතිය රූපස්කන්ධයක් අරමුණු කරගෙන ඇති කරගන්න පුළුවන්. වේදනා ස්කන්ධයක් මුල් කරගෙන ඇති කරගන්න පුළුවන්. සිත මුල් කරගෙන ඇති කරගන්න පුළුවන් බොජ්ජංග ස්කන්ධාදී ධර්මයන් මුල් කරගෙන සිහිය පිහිටුවා ගන්න පුළුවන්. එහෙමනම් මේ සිහිය පවත්වා ගැනීමෙහි මූලිකත්වය නායකත්වය ගන්න ඒ චෛතසිකය හඳුන්වනවා සතිඉන්ද්‍රිය කියලා. සමාධි කියලා කියනවා බොහෝ වෙලාවක් කුසලාරම්මණය තුල රැඳිලා ඒකාග්‍රතාවය පවත්වා ගැනීම. ඒ ඒකාග්‍රතාවය tempat බව කුසල ආරම්මණය තුල බොහෝ වෙලාවක් පවත්වා ගැනීමහිලා නායකත්වය දරන නිසා මේ ඒකාග්‍රතාව සමාධිය හඳුන්වනවා සමාධි ඉන්ද්‍රිය කියලා. පඤ්ඤා ඉන්ද්‍රිය හැටියට හඳුන්වන්නේ ප්‍රඥාව පිළිබඳව දේශනාවේ සඳහන් වෙන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරදි අවබෝධය මනා දැක්ම ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා නම් දකිනවා නම් එය හඳුන්වනවා ප්‍රඥාව කියලා. ඇත්ත ඇති සැටියෙන් දකින්ට නායකත්වයගෙන කටයුතු කරන්නේ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව හඳුන්වනවා ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට මෙන්න මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ අපේ ආධ්‍යාත්මික సంతානයේ ඒවා වැඩෙනවා කියන්නේ ප්‍රගුණ වෙනවා හොඳට පුරුදු කිරීම තුළ මේ කුසල ඉන්ද්‍රිය ධර්මයන් බලවත් භාවයට පත් වෙනවා ඒ කුසල ඉන්ද්‍රිය ධර්මයන් බලවත් භාවයට පත්වීම නිසා ඒ කුසල ඉන්ද්‍රිය බලයෙන් අකුසල චිත්ත චෛතසික තදංග වශයෙන් විස්කම්භන වශයෙන් හා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා කාලයක් තිස්සේ අපේ සිත හොඳට පුරුදු කරන්න ඕන. ඒ පුරුද්ද ආත්ම භාව වාර ගණනාවක් වෙන්නත් පුළුවන්. භවයෙන් භවයට මෙවැනි ඉන්ද්‍රිය ධර්ම හොඳට පුරුදු කරගෙන කුසලය තුල හොඳට වැඩුණු ස්වභාවයක් තියෙනවා නම් ඒක ලෞතුරා නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්ට සුදුසුකමක් බවට පත් වෙනවා. පින්වතුනි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ඒවා පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබුණා සුවිශේෂී බුද්ධ ඥානයක්. මේ ඉන්ද්‍රිය ධර්මයන් ලෝක සත්වයා තුල මොන විදිහටද වැඩිලා තියෙන්නේ කියන වග ලෞතර බුදුරජාණන් වහන්සේට තිබුණු උතුම් බුද්ධ ඥානය හඳුන්වනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. පින්වතුනි මෙන්න මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය පිළිබඳව පටිසම්භිධා මග්ග ප්‍රකරණයේ දේශනා කරලා තියෙනවා වේනෙය්‍ය සත්තානං වේනෙය්‍ය කියලා කියන්නේ පින්වතුනි හික්මවාලිය හැකි පුද්ගලයින් කියන එක. මේ හික්මවනවා කියලා හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා දහම් තුල යම් කෙනෙක් පිහිටවලා ඒ තුල හසුරවන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ සීල සමාධි ප්‍රඥා ධර්ම තුල යම් කෙනෙකුගේ ඒ හසුරුවන ස්වභාවය හඳුන්වනවා වේනෙය්‍ය කියලා. සීල සමාධි ප්‍රඥා කියන්නේ ත්‍රිශික්ෂාවට. මේ සීල සමාධි ප්‍රඥාම හඳුන්වනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය විදියට මේ සීල සමාධි ප්‍රඥාම හඳුන්වනවා සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී සප්ත විසුද්ධි ධර්ම විදියට. ඒ දහම් පෙළම හඳුන්වනවා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියලා. මෙන්න මේ නිවන් මගෙහි යම් කෙනෙක් යොමු කරවලා ඒ තුල පිහිටවලා ඒ තුලින් ඒ තැනැත්තා හික්මවාලිය හැකි ස්වභාවය හඳුන්වනවා වේනෙය කියලා. පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙක් තුල වැඩිලා තියෙනවන් ඒක තමයි ඒ තැනැත්තාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ආර්ය මාර්ගයේහි ගමන් කරන්ට තියෙන ඒ ප්‍රධානම සුදුසුකම මෙන්න මේ හික්මවාලිය හැකි පුද්ගලයින් ඒ හික්මවන ආකාරය පිළිබඳව දේශනා කරනවා එසේ කළ හැකි වෙන්නේ පින්වතුනි පරෝපරියත්තං කියන ආකාරය අනුව ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙක් තුල හොඳට වැඩිලා කියනවනම් ඒ තැනැත්තා හොඳට හසුරවන්න පුළුවන් ධම තුල පරෝපරියත්තං කියනවා මේ ඉන්ද්‍රිය ධර්ම ලෝක සත්වයා තුල අඩු වැඩි වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. අන්න ඒ සත්වයින් තුල ඉන්ද්‍රිය ධර්මයන් අඩු වැඩි වශයෙන් වර්ධනය වෙලා තියෙන ආකාරය පිළිබඳව හඳුනා ගන්න බුද්ධ ඥානය හඳුන්වනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. පින්වත් ඔබ හොඳට සවන් දීලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝ බලනකොට ධර්මාවබෝධය සඳහා සුදුසු අය බුදු ඇසට හසු වෙනවා කියලා. පින්වතුනි මෙන්න මේ බුද්ධ චක්කු බුදු ඇස හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය හා ආසයානුසය ඥානය කියන මේ ඥාන දෙකේ එකතුවට බුදු ඇසට හසු වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා යම් කෙනෙකුට ලෞතර ධම සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ ඉඳලා මේ ලෝකයේ අනන්ත පරිමාණ ලෝකයේ ඒ ලෝක සත්‍යයන් වෙත අවධානය යොමු කරනකොට ධර්මාවබෝධය සඳහා සුදුසුකම් තියෙන බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු ඇසට යොමු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ අය සොයාගෙන ගිහිල්ලා ආධ්‍යාත්මික වශයෙන් වැඩුණු ඉන්ද්‍රිය ධර්ම උපකාරී කරගෙන සසර දුකින් එතරව ලෞතර නිවන් සුව සාදා ගන්න මාර්ගය ඒ අයට පෙන්වලා දුන්නා. පින්වතුනි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් අඩු වැඩි වශයෙන් සත්‍යාවබෝධය කළ හැකි පුද්ගලයන් තුල වැඩි තිබෙන ආකාරය පිළිබඳව ඒ ඇති උතුම් සම්බුද්ධ ඥානය ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය හැටියට හඳුන්වනවා. ඉන්ද්‍රිය ධර්මයන් අඩු වැඩි වශයෙන් වැඩුණු පුද්ගලයන් දස දෙනෙක් පිළිබඳව මේ බුද්ධ දේශනාවේ දේශනා කරලා කියනවා. ඒ පුද්ගලයෝ දස දෙනා අපරජක්ක මහරජක්ක තික්කින්ද්‍රිය මුදින්ද්‍රිය ස්වාකාර ද්වාකාර අප්පේ කච්චේ පරලෝක වජ්‍ය බය දස්සාවි අප්පේ කච්චේ න පරලෝක වජ්‍ය බය දස්සාවි කියලා ආකාර 10කින් සම්බන්ධිත වෙනවා මෙතන පින්වතුනි අප්පරජක්ක කියලා හඳුන්වන්නේ ක්ලේශ ධර්මයන්ගේ අඩු ස්වභාවය ක්ලේශ ධර්මයන් අඩුයි කියලා කියන්නේ ඒ තැනැත්තා තුල ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙක් තුල හොඳට වැඩිලා තියෙනවා නම් ඒ තැනැත්තා තුල අශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. කුසිත භව ඇති වෙන්නේ නැහැ. මුත්තස්සතිය ඇති වෙන්නේ නැහැ. අසමාහිත භව හා දුෂ්ප්‍රාඥ භව ඇති වෙන්නේ නැහැ. කෙලෙස් අඩුයි කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙනවා කියන එකයි. අප්පරජක්ක මහා රජක්ක කියලා කියන්නේ මේ ක්ලේශ ධර්මයන් බහුල වශයෙන් පවතිනවා. ක්ලේශ ධර්මයන් බහුල වශයෙන් පවතිනකොට ඒ තැනැත්තා තුල ශ්‍රද්ධාදී කුසල ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම අඩු වෙලා අශ්‍රද්ධාදී මේ දහම් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. තික්කින්ද්‍රිය කියලා හඳුන්වනවා තීක්ෂණ, ඊටාම මනා වැඩි දියුණු වුණු නුවණක් යම් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒ තීක්ෂණ විදියට ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රයන් පියුණු ලෙස මනා ලෙස වැඩුණු පුද්ගලයා තික්කින්ද්‍රිය පුද්ගලයා හැටියට හඳුන්වනවා. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැත්නම් ඒ තැනැත්තා හඳුන්වනවා මුදින්ද්‍රිය හැටියට. සවාකාර ද්වාකාර කියලා හඳුන්වනවා ස්වාකාර කියන්නේ උසස් ද්වාකාර කියනවා පහත් උසස් කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩුණු පහත් කියලා හඳුන්වන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳින් නොවැඩුණු සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ සුවිඤ්ඤාපේ කියනවා සුවසේ ධර්මාවබෝධය කළ හැකි දුවිඤ්ඤාපේ සුවසේ ධර්මාවබෝධය කළ නොහැකි යම් කෙනෙකුට සුවසේ ධර්මාවබෝධය කරන්න නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා නැත්නම් සුවසේ ධර්මාවබෝධය කළ නොහැකි ද්විඥාපය පුද්ගලයෙක් බවට ඒ තැනටපත් වෙනවා. අපේ කච්චේ පරලෝක වජ්‍ය බය දස්සාවි. පින්වතුනි මේ ලෝක කියලා හඳුන්වන්නේ ස්කන්ධ ලෝකය, ආයතන ලෝකය, ධාතු ලෝකය ආදී නිරන්තරයෙන් වෙනස් වීමට වාදනය වෙන මේ පංචස්කන්ධ සහිත දුක තමයි ලෝකය හැටියට හඳුන්වන්නේ. අන්න ඒ ලෝකය පිළිබඳව යම් කෙනෙකුට ඇතම් කෙනෙකුට බියක් ඇති වෙනවා නම් ඒ පරලොව පිළිබඳව යම් කෙනෙකුට බියක් ඇති වෙනවා නම් අන්න ඒ තැනැත්තාට මේ ස්කන්ධ ලෝකය පිළිබඳව ඒ ඇති වෙන බිය හේතු කරගෙන සත්‍යාවබෝධය හොඳට කරගන්න පුළුවන් වෙනවා. ඒ සත්‍යාවබෝධය ඇති කරගන්න ඒ තැනැත්තා තුළ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙනවා. යම් කෙනෙකුට ඒ ස්කන්ධ ලෝකය පිළිබඳව බියක් ඇති වෙන්නේ නැත්නම් ඒ තැනැත්තා තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට වැඩෙන්නේ නැහැ. පින්වතුනි මෙන්න මෙතන පුද්ගලයෝ දහ දෙනෙක් ඉන්නවා. ඒ දහ දෙනා අතරින් පස් දෙනෙක් තුල ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ඊටාම හොඳට වැඩිලා තියෙනවා. පස් දෙනෙක් තුළ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ඇසට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙන අය යොමු වෙනවා. ඒ අය වෙත බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වෙලා ඒ අයට මගඵල නිවන් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන මාර්ගය ලෞතර බුදුරජාණන් වහන්සේ සකස් කරලා දෙනවා. පින්වතුනි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ආධ්‍යාත්මික වශයෙන් අපි තුල වැඩි යුතු දෙයක්. යම් කෙනෙකුට කවදාකවත් බාහිරින් බලලා මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේලා බාහිරට නොපෙනෙන ආධ්‍යාත්මිකව වැඩුණු මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට හඳුනාගත්තා. පින්වත් ඔබ හොඳට අහලා තියෙන කතන්දරයක් තමයි අඟුලිමාල හාමුදුරුවන්ගේ කතන්දරේ බාහිරින් දකින කෙනෙක් අඟුලිමාලට බය වුණා. ඒ බාහිර ක්‍රියාකලාපයේ දරුණු ස්වභාවය දකිනකොට කෙනෙකුට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මේ අඟුලිමාල වැනි කෙනෙක් තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තිබුණා කියලා. ඒ නිසා බාහිර වශයෙන් අපි නොයේ පින්කම් වල යෙදෙනවා දන් දෙනවා සිල් රකින්නවා බණ අහනවා භාවනා කරනවා ඒව කළා කියලා පින්වතුනි ආධ්‍යාත්මික වශයෙන් සැකැස්මක් ඇති උනේ නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම අපි තුල වැඩෙන්නේ නැහැ සමහර විටක අපි නොහිතන අය තුල මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියෙනවා. අඟුලිමාල දාමරිකයේ මිනිමරුවේ නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුටුවා එය යම් හේතුවක් නිසා ඇති වුණු දෙයක්. නමුත් මේ අඟුලිමාල තුල ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියෙනවා. ලෞතුරා නිවන්සුව සාක්ෂාත් කරගන්නට උපකාරී වෙන ආධ්‍යාත්මික සැකැස්ම අඟුලිමාල තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දැකලා අඟුලිමාලගේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම මතු කරලා දෙන්න මාර්ගය සකස් කරලා දුන්නා. ඔය වගේම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ නොයේක් මිත්‍යා දෘෂ්ටික අදහස් තිබුණු ශ්‍රාවකයෝ හිටියා. නිගන්ඨයෝ, තීර්ථකයෝ මෙවැනි අය හිටියා. බුද්ධ කියන වචනය අහන්ඩවත් ඒ අය ප්‍රියමනාප බවක් දැක්ුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට දොස් පැවරුවා. ගැරහුවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා බාහිර වශයෙන් මෙහෙම ක්‍රියාකාරී ස්වરૂපයක් තිබුණට ආධ්‍යාත්මික ඉඳුරන් මේ අය තුල වැඩි තියෙන වග ඒ අයට ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කරන ඒ මාර්ගය සකස් කරලා දුන්නා පින්වතුනි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ මේ පුද්ගල ભેදයෙන් වැඩි වෙනකොට එතන ආකාර 50ක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයෝ පස් දෙනා සඳහන් කරන ලද පුද්ගලයෝ දහ දෙනාගින් වැඩිවීම තුලින් එතන පුද්ගලයෝ 50ක් වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පටිසම්භිදා මග් ප්‍රකරණේ දේශනා කරලා තියෙනවා ඉමේහි පඤ්ඤාසාය ආකාරේහි ඉමානි පංචින්ද්‍රියානි ජානාති පස්සති අඤ්ඤාති පටිවිද්දති කියලා 50 ආකාරයකින් මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් යම් කෙනෙක් නුවණින් දැනගන්නවා නම් දිවසින් දැනගන්නවා නම් හාත්පසින්ම දැනගන්නවා නම් ප්‍රතිවේද කරගන්නවා නම් අන්න ඒ සුවිශේෂී ඥානය හඳුන්වනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඉක්මවාලිය හැකි පුද්ගලයින් තුල ආකාර 10කින් ප්‍රගුණ වීම තුළින් මේ 50 ආකාරයෙන්ම හාත්පසින්ම දැනගත්තා. අන්න ඒ උතුම් සම්බුදු ඥානය හඳුන්වනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වෙන අනෙක් ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ නොවන ඥානයක් බවට පත් වෙනවා. අපි මේ අගක් මුලක් නොපෙනෙන සංසාරයක ගමන් කරනවා. මේ සසර ගමන නතර කරලා ලෞතර නිර්වාණ ධහමින් සැනසෙන්නට බලාපොරොත්තු වෙනවා නම් අපි තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් ඊටාම හොඳට ප්‍රගුණ වෙලා වැඩිලා තියෙන්න ඕනේ. භාවිත වශයෙන් බහුලීකృత වශයෙන් නැවත නැවත නැවත නැවත මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි පුරුදු කරන්නට ඕනේ. දීර්ඝ සංසාරය ගෙවාගෙන එනකොට අනන්තවත් බුද්ධ ශාසන අපට මුණ ගැහෙන්න ඇති ඒ බුද්ධ ශාසන වලදී ලෞතර ධම ප්‍රතිවේධ කරගන්නට ඉඩකඩ අවස්ථාව අපට නොලැබුණේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ඊ타මත්ම තියුණු මට්ටමකට අපි අරගෙන නැති නිසා මතු ලෞතර බුද්ධ ශාසනයක් අපට ලැබිලා හොඳ මනුස්සාත්ම භාවයක් අපට ලැබුණත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩුණු ස්වභාවයක් අපි තුල තිබුණේ නැත්නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා හමු වෙත් අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් හැමදෙනා අදිස්ථාන කරගන්නට ඕනේ. බාහිර ක්‍රියාකාරකම් වල කොපමණ යෙදුණත් ආධ්‍යාත්මික සැකැස්මක් ඒ ක්‍රියාව හරහා සිදුුනේ නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිවීමක් ප්‍රගුණ වීමක් ඇති වෙන්නේ නැහැ. කල යුතු වටිනාම දේ යම් පින්කමක් සිදු කරනකොට ඒ පින්කම තුළ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට පිහිටවලා ආධ්‍යාත්මික වශයෙන් වැඩුණු මේ නාම ඉන්ද්‍රිය ධර්ම પરම්පරාව වැඩි දියුණු කරගන්නේ එකයි. ඒ නාම ඉන්ද්‍රිය ධර්මයන් පින්වන්ත ඔබ හැම දෙනාගේම සිත් සතන් තුළ වර්ධනය කර ගැනීමේ පුණ්‍ය භාග්ය හැම දිනාටම උදා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එකී ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන පින්වත් ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් යම් කෙනෙක් තුල ප්‍රගුණ වී ඇති ආකාරය හඳුනාගෙන ඒ අයට සසරින් ගැලවෙන මාර්ගය පෙන්වා දුන්නු ආකාරය පිළිබඳව මෙන්න මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තුලින් මනා අවබෝධයක් ඇති කරගත්තා. ඒ ඇති කරගත් උතුම් ධර්මාවබෝධය පින්වත් ඔබ හැම දෙනාට ලෝතුරා නිවන් සුව පිණසම වේවා. හැම දිනාටම තුනුරුවන් පිහිටයි ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ